සූදානම් ධර්ම සාකච්ඡා මණ්ඩපයට අවස්ථාව ලබා දෙමින් ඔබේ ධර්මාවබෝධය තව ටිකක් පුළුල් කර දෙන්නට. මේ කියනවා හරියට අපේ දුක්ඛ නිවාරණය රෝග නිවාරණය කරන්නට කසායට ඉම්පස්ක ලබන අනුපාණය වගේ සියල්ලට ශක්තිය බලය පිහිටන්නට. අපේ හාමුදුරනේ අපි වෙසක් පුර පසළොස්වක දවසේ මුලින්ම අවසර අපේ වැඩ සිටින ගෞරවනීය ස්වාමින් වහන්සේලා කොළඹ 6 හැවුලුක් සිටි සාමු විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය අවසරයි අතපත්තු කන්දේ ආනන්ද නායක හාමුදුරුව ඒ වගේම ගුවන්විදුලි විචිත ධර්ම කතිකේ ආනන්ද වහන්සේ නමක් වශයෙන් ඔබට නිතර හමු වෙන ගන්ගොඩොයිල පඤ්ඤෝදයාරාමාධිපති ඒ වගේම ගාල්ුණ වටුණ චෛත්‍යාලංකාර රාමාධිපති අපේ ගෞරවනීය ආචාර්ය මඩියේ සුගත සිරිනායක හාමුදුරුවොත් වැඩ සිටිනවා. ඒ වගේම අද අපිට විශේෂත්වයක්. හැමදාම අපිට හම්බ වෙන සුවිශේෂී මහත්මියෙක් සිටිනවා. ඒ තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ මහාචාර්ය තාරකා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහත්මත් පැමිණ සිටින ඔබේ දහම් ගැටළු වලට විසඳුම් ලබා දෙන්නට. අපේ ආනන්ද හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොනතරම් උත්තරීතර ಗುಣ කදම්බයකින් පිරි පෞරුෂත්වයේ මහා ගුණයෙන් පිරි උත්තමයෙකුට. ඇයි උන්වහන්සේට බුද්ධ කියන වචනය අපි හඳුන්වන්නේ? බුද්ධ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවබෝධය කියන එකනේ. බුදු වුණා කියලා කියන්නේ අවබෝධ වුණා කියන එකයි අවබෝධ කරගත්ත කියන එකයි. මොනවද මේ අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍යය. මේ බුද්ධ කියන එක දැන් උන්වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගත්ත ස්ථානයේ බෝධින් වහන්සේනේ. ඒ නිසා අපි ඒ වෘක්ෂයත් බෝධි කියන මේ නමින් තමයි හඳුන්වන්නේ. එතකොට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඊ타වත්ම අනුස්මරණීය වූ ඒ වගේම සිහි කටයුතු වූ අවස්ථා තුනක් තමයි අපි අද දවසේ සිහිපත් කරන්නේ. එහෙමයි අපි අද මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර අපි විශේෂ වශයෙන්ම සඳහන් කරන්නට උවමනා කරනවා කොළඹ නගරයේ තිබෙන විහාරස්ථාන අතර ඉතාමත්ම පෞරාණික විහාරස්ථානයක් තමයි කොල්ලුපිටිය ශ්‍රී වාලුකාරාම මහා විහාරස්ථානය. වර්තමානයේ වන විට මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ හැටියට කටයුතු කරන්නේ අපේ කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ජේෂ්ඨ කර්මවාගාචාර්ය එමෙන්ම රත්මලාන විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක සර්වඥ විසරද ගෞරවාර්හ මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ රටේ පිරිත් දේශනාව පිළිබඳව කතා කරන විට ප්‍රමුඛ ස්ථානයේ සිටින නායක හඳුරෝ ඒ උන්වහන්සේගේ පැමිණීමත් එක්ක තමයි මේ වාලුකාරාම විහාරස්ථානයේහි මේ අපි අද දකින මේ දියුණුව එවාගේම ප්‍රගමණය පවතින්නේ. ඒ උන්වහන්සේගේ ආරාධනය අනුව අපි අද දවසේ මෙම ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා බලාපොරොත්තු වෙන්නේ මුලින් සඳහන් වුණු විදිහට අපි මේ අවස්ථාවට විශේෂයෙන්ම අපේ ආචාර්ය මඩේ සුගතසිරි නායක හඳුරන් වහන්සේ එවෙන්ම මහාචාර්ය අපේ චන්දන ජයරත්න සූරීනොත් අපි ඊතාවත්ව කාරුණිකව පිළිගන්නා බව සඳහන් කරමින් අපි අදහස් කරන්නේ අද දවසේ විශේෂයෙන්ම මේ අද දවස ගත්තාම කවදාවත් පන්සල් ගියේ නැති අය කවදාවත් පන්සල් ගියේ නැති අය පන්සල් යන දවසක් කවදාවත් බණ ආන්නේ නැති අය අහම්බෙන් හරි බණ ආන දවසක් එවාගේම කවදාවත් මේ ධර්මයේ පිළිබඳව කල්පනා කරන්නේ නැති අය විතරක් නෙවෙයි කවදාවත් සිල් සමාදන් වීමක් පිළිබඳව හිතලවත් නැති අය සිල් සමාදන් වෙච්ච සිල් සමාදන් වන දිනයක් අද දවසේ මේ පවතින මේ වාතාවරණයත් එක්ක අපි අදට ඊ타ත්ම යෝග්‍යයි කල්පනා කළා මේ සීලය හා සම්බන්ධයෙන් අපේ ධර්ම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි කියලා. එතකොට මේ සීලය පිළිබඳව අපි කතා කිරීමේදී දැන් අපිට පේනවා සිල් ගනිපු ඇත්තෝ මේ ස්ථානයේ රැඳී සිටිනවා. මේ සාකච්ඡාවටත් ගුවන් විදුලියට සවන් දෙන බොහෝ දෙනා සවන් දෙනවා. එතකොට එහිදී අපේ මාත්‍රකාවක් හැටියට වැඩි අවධානය යොමු කරන්නේ මේ සීලය හා සම්බන්ධයෙන් එම සීලය සමාජීය වශයෙන් කොයිතරම් දුරට අපේ ජීවිතවලට බලපානවද එය කොයිතරම් දුරට අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුද කියන මේ කාරණා හා සම්බන්ධයෙන් තමයි අපි මේ ධර්ම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මම පළවෙනිම කැමති වෙනවා අපේ ආචාර්ය මඩිහි සුගතසිරි හඳුරන් වහන්සේට යොමු කරන්න ආරම්භයක් හැටියට මේ සීලය යනු කුමක්ද කියන මේ කාරණය පිළිබඳව පළමුවෙන් අපි පැහැදිලි කිරීමක් කරගත යුතුයි කියලා. අපේ අවසරයි අපේ නායක හඳුරන්නේ සදහැබරි වාසනාවන්ත පින්වත්නි <clears throat> කිං සීලං කියලා විසුද්ධි මග්ගේ පටන් ගන්න තැනම තියෙනවා කිං සීලං කේනට්ටේන සීලං කාවිදං කතිවිදං සීලං ඔහොම කියලා සීලය පිළිබඳ සීල නිर्देशයේදී අපිට උගන්වනවා කාය වාචානං සමෝදානං සීලං කියලා කාය වචන දෙකේ හික්මීම තමයි සීලය කියන්නේ එහි ලක්ෂණය තමයි සීලනත්වයටපත් වීම සීලනට්ඨේන සීලං සීලනත්වයටපත් වෙනවා කියන්නේ සීලය කරගන්නවා කියන්නේ මොනවද හීලා කරගන්නේ ආයතන නැත්තම් අපේ ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රිය වල ස්වභාවය නිතරම නරකට යාම ඒ නිසා බුදුහාඳුර අපිට උගන්ලා තියෙනවා චක්කුණා රූපං විස්වන නිමිත්තක් ගායි හෝති නානු බඤ්ඤනක් ගායි හෝති යත්වාදි කරන මේතං චක්කේන්ද්‍රයන් සංවරං විහෙරන්තං සෝතේන සද්දං සුත්වා න නිමිත්තක් ගායි හෝති නානු බඤ්ඤනක් ගායි හෝති යත්වාදි කරන මේතං සෝතේන්ද්‍රයන් සංවරං විහෙරන්තං ඝානේන ගන්ධං ගායිත්වා න නිමිත්තක් ගායි හෝති නානු බඤ්ඤනක් ගායි හෝති යත්වාදි කරන මේතං සෝත් ඝානේන්ද්‍රයන් විහෙරන්තං ඔහොම කියලා පෙන්වා දීලා තියෙනවා සාමාන්‍ය ඵල සූත්‍රයේදී ඇහැ කන නාසය දිව ශරීරයේ මේ ඉන්ද්‍රිය පාවිච්චි කළ යුතු ආකාරය භාවිත කළ යුතු ආකාරය ඇහි රූප දැකලා නිමිති ගන්න එපා හොඳයි කියලා හිතන්න එපා අල්ලන්න යන්න එපා තමා සතු කර ගන්න යන්න එපා ඔහොම කියලා දිත්තේ දිත්තමත්නම් සුතේ සුතමත්නම් මුතේ මුතමත්නම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් කියන ක්‍රමයට බාහ්‍ය දාරුචීරියහ අඳුරන්ට කියපු දීපු ආකාරයට දැක්කනම් දැක්ක විතරයි, අහුවනම් අහුව විතරයි, ස්පර්ශ කළානම් ස්පර්ශ කළා විතරයි, ගඳ සුවඳ දැනුණනම් ගඳ සුවඳ දැනුණ විතරයි කියන ආකාරයට අපේ ඉන්ද්‍රිය සංවරය කර ගැනීම තමයි ඉන්ද සීලනත්වයටපත් වෙනවා කියන්නේ ධම්මික තේරගාතාවේදී අපිට කියලා දෙනවා ධම්මික හාමුදුරුවෝ ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු මෙන්ද කන් ඇත්තේ නමුත් බීරෙකු මෙන්ද බල ඇත්තේ නමුත් දුබලයෙකු මෙන්ද නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකු මෙන්ද මෙන්න මේ ආකාරයට සීලය ආරක්ෂා කළ යුතුයි කියලා. අන්නේ ආරක්ෂා කරන සීලය අඛණ්ඩ අචිද්ද අසබල අකම්මාස වශයෙන් ආරක්ෂා කරන්න කියලා අපිට මජ්ක්‍ධිම නිකායේ ආකංකයේ සූත්‍රයේදී කියලා දෙනවා. ඉතින් මූලික හැඳින්වීමක් වශයෙන් අපේ නායක හඳුර මතක් කළ ආකාරයට කියලා දෙනවා නම් අපේ මේ සීලය ඉන්ද්‍රිය සංවරයයි. ඒ ඉන්ද්‍රිය සංවරයෙන් කියන්නේ ඉන්ද්‍රිය සීලනත්වයට පත් කර ගැනීමයි. අර මං කිව් විදිහට ඇහැ කන නාසය දිව ශරීරයේ මේ ඉන්ද්‍රිය සීලනත්වයට පත් කර ගැනීම තුලින් තමයි සීලේ ආරක්ෂාව ඇති වෙන්නේ. ඒ සීලය කැඩෙන්නේ නැති, සිදුරු නැති, දෙබිඩි පිළිවෙතක් නැති හදවතට එකඟව රකින සීලයක් වශයෙන් අකණ්ඩ අචෙද්ද අසබල අකම්මාස වශයෙන් ආරක්ෂා කිරීම Tamanට සීලානුස්සතිය දක්වාම දියුණු කරගන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව කියලා දෙන්න පුළුවන්. එහෙමයි අපි හඳුන්නේ. අපේ මහාචාර්ය තුමනේ මේ මේ කුළු මීවෙකුගෙන් කුළුහරෙකුගෙන් ලස්සනට හීයක් අහන්න බෑනේ නේද? ඒ හරකා වුණත් හීලෑ කරගත්තොත් තමයි හොඳට හීයක් අහන්න පුළුවන්. ඒ අපේ මණ්ඩේ නායක හඳුරේ ගෝගේ සීලය තුල තිබෙන්නේ හීලෑකම. ඉන්ද්‍රිය හීලෑභාවය. ඒක තමයි මිනිස්සයා මිනිස්සෙක් හැටියට යම්කිසි වැඩක් කළ හැකි බව උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට මේ ත්‍රිශික්ෂාවේ කටයුතු ආරම්භ වෙන්නේ සීලයෙන්. සීලය, සමාධිය, ප්‍රඥාව. අපි ගමන් කරන්නේ ප්‍රඥාව කරා. ඒකේ මූලාරම්භය සීලය. මහාචාර්යතුමනි, ඇයි මෙතරම් සීලයට මුල් තැනක් දුන්නේ? අද ආමිෂය වැඩි වශයෙන් අපි දකිනවා. හැබැයි අගය කරන්නේ ප්‍රතිපත්තිය. සීලය අයිති වෙන්නේ ප්‍රතිපත්ති කොටසට. මේ ඇති වැදගත්කම ඇත්ත වශයෙන්ම අපේ අද වෙසක් පොදා සැපේ සොයන්නාසලගේ අවසරයි. ඊටම වැදගත් මාතෘකාවක් මේ ශීලය ගැන. දැන් අපි එතකොටම දැන් මම ඔය භාවනා වැඩසටහනක් ඉවත් කරන අපේ මේ වල්ලවත්ත ශ්‍රී විද්‍යාරාමේ මෙත්සවියමකින් දැන් අපි මේ භාවනාවේදී අර දැන් ඔබතුමා කිව්වා මේ සීල සමාධි ප්‍රඥා තමයි අපේ මාර්ගය. මොකද්ද මේකට කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. ඒතර මේකේ මේ අට කොටස් තුනකට කඩලා තියෙනවා. ප්‍රඥාවයි සම්මාදිට සම්මා සංකප්ප කියන සීලය සම්මා වාචා කම්මන්ත ආජීව සමාධිය සම්මා වායා සම්මා සති සමාසම දැන් මේ තුන භාවනා වර්ග තුනක් ඇත භාවනා කොටස් තුනකට තියෙනවා සීල භාවනා සමාධි භාවනා ප්‍රඥා භාවනා ප්‍රඥා භාවනා කියන්නේ විදර්ශනා භාවනා සමාධි භාවනා කියන්නේ සමත භාවනා කමඨං 40ක් තියෙනවා සීලය උගඩ දෙනෙත් දන්නේ භාවනාවක් කියන එක ඒක ආවර්ජනය කරන්න ඕනේ වඩන්න ඕනේ කියලා හිතන්නේ නැහැ මේ පොඩි වෙලාවකට ওই දවසකට විතරක් පොඩ්ඩක් සීල් අරගන්නවා. දැන් මේ සීල් ගත්තාපුවාම අඩුම ගානේ පැයකට සැරයක්වත් මේ සීලේ ආවර්ජන කරන්න ඕනේ. එතකොට මේ අපි යන්නව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටසක් තමයි මේ සීලය කියන එක. මධ්‍යම ප්‍රතිපදාව කියන එකේ. අනිත් දෙක තමයි සමාධි ප්‍රඥාවයි. එතකොට මේ සීලය මේ ඒක නිසා අපි ඊටාම වැදගත් දෙයක් එක පැත්තකින් ගත්තාම මොකද කියනවා නම් අපේ බෞද්ධයෙකුගේ පරම චේතනාව සසර දුකින් ගැලවිලා නිර්වාණය කරා ලැබෙන එක. මේ සඳහා යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ මාර්ගය යන්න කොටස් තුනක් සම්පූර්ණ කරන්න තියෙනවා. එකක් තමයි මේ සීලය. ඒතකොට සීලය ඒ නිසා දැන් අපි මේ සරලව ගත යුතු දෙයක් නෙමෙයි. සීලය නිතර නිතර මෙනෙහි කරන්න එක ආවර්ජනය කරන සීල් ගත්තාම පැයකට සැරයක්වත් මම මෙච්චර වෙලා මේ සීලය ගත්තා මෙන්න මේ සීල්පද රැක්කා ඉදිරියේදී මේක කරනවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි දැන් සමහර දැන් අපිට මේ අඟුලිමාල මහරහතන් වහන්සේ කතාවේදී අර එක ගර්භණී මාතාවක් දුකින් පෙළෙනකොට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා දේශනා කරනවා මෙන්න මේ ප්‍රකාශ කරනවා මෙයා බොහොම දුක් විඳිනවා අනේ උදව් කරන්න කියලා ඔබට සත්‍යක්‍රියා කරන්න පුළුවන් කියලා අඟුලිමාල සුණාසිට කියනවා. මම කොහොමද සත්‍යක්‍රියා කරන්නේ? මම මේ පන්සල් වල මේ ප්‍රාණඝාතයේම දහස් ගණක් මිනිස්සු මරලා තියෙනවානේ කියලා. නෑ නෑ එහෙම කියන්න එපා. මේ අහවල් දවසේ ඉඳලා මම මේ සිල්පදේ කැඩුවේ නෑ. මහාන වෙච්ච දවසේ ඉඳලා කියලා. අන්න ඒ සත්‍ය බලයෙන් මෙයාට සුවපත් වෙන්න කියලා එහෙම තමයි අඟුලිමාල සූත්‍රය ඇවිදලා තියෙන්නේ. ඉතින් අපිට උනත් මේ වගේ මේ දැන් පරණ පව් කළා වෙන්න පුළුවන් ඉස්සර. සිය කඩාගත්ත වෙන්න පුළුවන්. නමුත් අද ඉඳලා මේ සිල්පදය මම මේ අහවල් දවසේ අඩුගානේ පොයේට සිල් ගන්න ආපුවාමත් උද්දේශිත මේක මෙනෙහි කළොත් ඒක යටි හිතෙත් තදින් කාවදිනවා. ඒක සංවර වීමට ඉදිරි අපේ අනාගතයේ සංවර වීමටත් බලපානවා. ඉතින් ඒක නිසා මේ සීලය කියන එක ගොඩක් වැදගත් දෙයක්. ඒක භාවනාව කොටසක්. එතකොට මේකෙත් විශේෂයෙන් සඳහන් කරන බුදුරජාණන් වහන්සේ මේ සීලය කොටස් තුනක් ප්‍රධාන වශයෙන් ඔය සම්හාරු සීල් ගන්න ඇදෙලා ගෝපාල උපෝසතකේ කියලා කට්ටියක් ඉන්නවා. ඒ කාලේ ඉතින් හරක් බලන ඉඳන් හිත හරක් ගෙනියන්නේ පහරටදයි කිය කිය හිත හිත ඉන්නවා. දැන් අදත් අපි හැමෝටම මේක තියෙනවා. අද ඇදලා හිත කොහොමද ව්‍යාපාරය කරන්නේ? හිත කොහොමද සල්ලි කීයක් හරි හොයාගන්නේ? නැත්තම් මෙන්න මේවා ගැන හිතේ තියෙන එකට කියනවා මේ හිත තියෙන මේ සීල් ගන්න ගත්තාම සීල් භාවනාවක නිරත වෙලා මේ චර්යාවල නිරත වෙනවා. නැතුව හෙට තමන්ගේ ව්‍යාපාරය කරන හැටි මෙතන ඉඳගෙන කතා සිල් අරගෙන වුණොත් ඒක සීලයක් නෙමෙයි. ඒකට ඒක තියෙන ගෝපාල උපසුත්ත කියලා. ඉගන්ට උපසුත්ත කියලා තව සීලයක් කඩන තව જાතියකට. ඒක තියෙන්නේ දැන් සීමාවක් සහිතව. හැතැම්ම 100ක් විතර කිලෝමීටර් 100ක් විතර ඇත්තේ විතරයි මෛත්‍රී කරන්නේ. අනිත් පැයට නෑ. ඊළඟට වඩා උතුම් වන්නේ බ්‍රහ්ම උපෝසතය. දැන් මේකයි අපි අරිය උපෝසතයේ වශයෙන් හඳුන්වලා කල යුත්තේ. මේකෙදි සීලයක පිටලා සමතෝ විපස්සනා භාවනාවක් මගින් සිත රැකගෙන ඉන්නවා. ඒක සිතුවිලි සංවර කරගන්න පුරුදු වෙනවා. චේතනාව ඉන්ද්‍රිය සම්තරව සිතකය වචනේ තුනම සංවර කරගන්න සිතුවිලිත් එනකොටම මිල්ල කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඉතින් මට තව ඉස්සරහට කියන්න පුළුවන්. මේක තමයි අපි මේ සීලය කියන එක ඉතාම වැදගත් කුසලලත් වෙන කොටසක් තියෙනවා. අපි මම මේ විශේෂ වශයෙන් කියන්න දෙන්නේ මේකයි. හැබැයි දැන් මෙතෙන්දී මේ තව දෙයක් කියන්න දෙනවා. දැන් මේ අලුතෙන් යම් යම් මත තියෙනවා මේ දැන් එකපාර සීල් ගත්තාම ඇති. හරි මං පහේ පන්තියේදී සීල් ගත්තනේ ආයි ගන්න ඕනේ නැහැ. එහෙම එහෙම කින්න කට්ටිය ඉන්නවා. මම ඒක ඒක පරමාර්ථ වශයෙන් ගත්තොත් එකපාර සිල් ගත්තොත් ඒක හරි තමයි. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ දැන් මේ මේ සම්මුති වශයෙන් ගත්තාම සිල් කිලුට වෙනවා. සුදුරෙදි කිලුට වෙනවා. ඒ සිල් කිලුට වෙනවා. කිලුට වෙන ආකාරයක් තියෙනවා. මෙතෙන් දැන් එකපාරට කියන්න බෑ. ගොඩක් කියන්නේ වෙලා යයි. සිල් කිලුට වෙන නිසා අපි හැමදාම සිල් ගන්න කල යුතු වෙනවා. ඒකත් මම හිතන්නේ මතක තියාගන්න ඉන්න. අපේ අවසරයි. අතපත්තු කන්දේ ආනන්ද නායක හඳුරන්නේ දැන් අපේ මහාචාර්ය චන්දන ජයරත්න මහත්මයා කියන්නේ සීලේ භාවනාව. එතකොට කොහොමද මේ භාවනාව පැත්තෙන් සීලය සමතේට හා විපස්සනාවට ප්‍රයෝගී වෙන්නේ? සීලේ භාවනාවක් නම් භාවනාවට ගත්තාම සීලය සමතේට හා විපස්සනාවට සීලේ ප්‍රයෝගී වීම. ඒ වගේම මම හිතන්නේ කිව්වේ සීලය සමතේට වෙනම භාවනාවක් තියෙනවා. විපස්සනාවට කියන්නේ ප්‍රඥා භාවනාව කියලා සීලය කියන්නේ තවත් සීලය සමාධියට උපයෝගී දෙකම නෙමෙයි සීලයට සීලය සමාධියට උපයෝගී වෙනවා සීලය ප්‍රත්‍යක්ෂ කොට දැමීම නම් සීලේ පිහිටීම වඩනවා කියන වචනෙත් එක්ක අර්ථවත් වෙනකොට භාවනාව නම් වැඩිම නම් සීලේ පිරීමට වඩා සීලය වැදගත් වෙන්නේ සීලය වැඩිම සමහරුන් සීල් පුරනවා හැබැයි සීල් පුරනවාට වඩා සීලේ වැඩිම කියන එක වැදගත් නම් ඒක භාවනාවට අංගයක් බවට පරිවර්තනය වෙනවා අපේ ආධුනේ මේ එතකොට ආමිෂයට වඩා ප්‍රතිපත්තිය අගය කරන තැන සීලයට ලැබෙන තැන කොහොමද නායක හඳුරන්නේ? සීලය පිළිබඳව සඳහන් කරන්නේ සීලේ පතිත්තාය නරෝසපඤ්ඤ. ඉස්සරෙලා මේ සීලය කියන භූමිය අපි දැන් අපි කියමුකෝ ගහක් කපන මිනිහෙක් කියලා. ඒ ගහ කපන්න හරියට පොළොවේ හිටගන්න එපායි. අර ඒ වගේ සීලේ පතිත්තාය පළමුවෙන් සීලය කියන මේ භූමියේ පිහිටා සිටින්නට ඕන. ඒ සීලය නැමැති භූමියේ පිහිටා සිටමින් මේකට පොතේ දක්වන්නේ සමාධි නැමැති කරගලෙහි කරගලෙන් මෝහත් කරගත්ත ප්‍රඥාවෙන් තෘෂ්ණාව නැමැති මේ උඩපඳුර විනාශ කළ යුතුයි කපා දැමිය යුතුයි කියලානේ සඳහන් වෙන්නේ පොතේ සඳහන් වෙන්නේ එහෙමයි. සීලය කියන භූමියේ පිහිටන්න ඕන සමාධිය කියන උරගලෙහි මෝහත් කරපු ප්‍රඥාවෙන් දැන් මේ ප්‍රඥාවයි කියලා කියන්නේ දැන් ඔය මේ විදර්ශනාවනේ එතකොට ඒ මෝහත් කරගත්ත ප්‍රඥාවෙන් අර තෘෂ්ණාව ශේකිරීම පිළිබඳව තමයි සදාන් වෙන්නේ. එතකොට මෙතෙන්දී ඔබතුමා සඳහන් කරන්නට යෙදුනේ මේ මේ මේ ආමිස යට වඩා ඔව් ප්‍රතිපත්තියට සීලය වැදගත්කම. ඔව්. දැන් ආමිස දැන් දැන් ආමිසය පිළිබඳව සඳහන් කරනකොට තථාගත ධර්මයේහි වඩා අගය කරන්නේ ප්‍රතිපත්ති පූජාව. දැන් මේ ඇත්තෝ දැන් මේ ස්ථානයේ සිල් සමාදන් වෙලා ඉන්නවා. දැන් මේ සිල් සමාදන් වෙලා ඉන්නවා කියලා කියන්නේ දැන් පළමුවෙන් අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔය මල් පූජා කරනවා ඊළඟට සෝද පූජා කරනවා බුද්ධ පූජාව තියනවා ඔය ඔය වගේ වැඩවලත් යෙදিলা තමයි දැන් මේ සීලාංගයන්හි පිහිටලා සිටින්නේ. දවට එසේ මේ සීලාංගයන්හි පිහිටා සිටීම විශේෂ වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව දැන් මේ අපි පටන් ගන්න ඉස්සර වෙලා පන්සිල් වලින්නේ සීලේහි ප්‍රාථමික අවස්ථාව හැටියට අපි පන්සිල් පිළිබඳව සඳහන් කරනවා. දැන් මේ පංචශීලයේ කියන එක මේක අතීතයේ ගත්තාම ඇත්තටම මේක රාජධර්මයක්. පංචශීලය කියලා කියන්නේ රාජධර්මයක්. මේක රාජධර්මයක් වෙන්නේ ඔය දැන් චක්කවර්ති සීනාද සූත්‍රයේ සඳහන් වෙන විදිහට සක්විති රජතුමා තමන්ගේ ප්‍රාදේශීය රාජ්‍යවලට ගියාම එතුමා පවත්වන දේශනාවේදී ඒ දේශනාවේ මූලික අංගයක් හැටියට පෙන්눔 කරන්නේ මේ පංචශීල ප්‍රතිපදාව. පංචශීල් ආරක්ෂා කිරීම කළ යුතුයි කියන එක තමයි මේ ඒ සක්විති රජතුමාගේ මූලික පෙන්වා දීම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීමටත් පෙර ඉඳලා තිබිච්ච ගුණධර්ම පහක් තමයි මේ මේ මේ සීලයේ දැන් අපි මේ සදාන් කරන නිතර සමාදන් වෙන මේ පංච සීලය. එතකොට මේ පංචසිල් සමාදන් වෙන දැන් මේක දැන් ඒකේ වටිනාකම පේනවට අපිට දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ පංචසිල් පිළිබඳව ප්‍රඥප්තියක් තියෙනවා. එතකොට අර ඒ වගේ මේ සීලය කියන එක ඒ මූලික කුඩා තැනින් පටන් අරගෙන දැන් අද මේ ඇත්තෝ අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච ඇත්තෝ ඉන්නවා දස සීල් සමාදන් වෙච්ච ඇත්තෝ ඉන්නවා එතකොට මේ විවිධ ශීලාංගයන්හි පිහිටා සිටිමින් ඒ ඇත්තෝ මේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවක යෙදෙන ගමන් ඒ ආමිෂ පූජාවත් එක තමයි මේ කටයුතු වල ගෙදෙන්නේ. එතකොට වඩාත් තථාගතයන් වහන්සේගේ අගය කිරීම තියෙන්නේ තමන් වහන්සේගේ ප්‍රතිපත්ති තමන් වහන්සේගේ ඒ සීලාදී ගුණධර්මයන්හි ආරක්ෂාව පිළිබඳව කියන බව ඒක හරි. එතකොට දැන් ඒවට ආරම්භයක් හැටියට තමයි අපිට මේ ශ්‍රී ලාංකයන්ගේ පීඨාශ්‍රීය පිළිබඳව සදාන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. අවසරයි ප්‍රහාණය. කොළපිටියේ වාලුකාරාම විහාරස්ථානයේ අපි අද විසක්පුර පසුලුසක් පොහොව දවසේ රැඳී සිටින්නේ ජාතික ගුවන්විදුලිය හෝදා ආගමික වැඩසටහන් අතරේ සජීවී ධර්ම සාකච්ඡාවත් එක්ක බද්‍රජිත් සෞම්‍ය කුමාරත් මා සමග සිටිනවා. මේ ධර්මශාලාවේ සිටින ශ්‍රාවක පින්වත් ඔබට පුළුවන් ඔබේ දහම් ගැටලුවක් තිබේ නම් අපේ වික්වත් මණ්ඩලයට යොමු කරන්න බද්‍රජිත් සෞම්‍ය කුමාර සූදානම්ෙන් ඉන්නවා ඔබට අවස්ථාව ලබා දෙන්නට. ඉතින් සෞම්‍ය යම් කෙනෙක් ඉන්නවා නම් මේ ධර්මශාලාව තුල තමන්ගේ දහම් ගැටලුවක් ශීලය ඇයි මෙතරම් වැදගත් වෙන්නේ? ඇයි අපි සීලෙට මෙච්චර මුල්තන දෙන්නේ? සීලේ පිළිපදන්න නැතුව භාවනාවක් කළොත් දානයක් දුන්නොත් ඒක කුසල් නෙවෙයිද? මෙවැනි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අපි මඩේ හාමුදුරනේ. එවැනි ප්‍රශ්නයක් ඇහුවොත් ඒක කොහොමද මහත්පද මහනිසංසද අපි අපේ අතපත්තු කන්ද අපේ ආනන්ද හාමුදුරුව සිහිපත් කළා වගේ බුද්ධ පූජාව තියන්න ගියත් ඉස්සරෝම ඔබ වහන්සේලා පංචශීලයේ පිළිටවනවා. බණක් අහන්න ගියත් පංචශීලයේ පිළිටවනවා. මතක වස්ත්‍ර පූජාවක් කරන්න ගියත් පංචශීලයේ පිළිටනවා. පිරිතක් දේශනා කරන්න ගියත් පංචශීලයේ පිළිටනවා. වචනයක් කියනවා සීලවන්තීන් ගුණවන්තීන් බවට පත් වෙන්න කියලා. මේක පැහැදිලි කර දෙන්න. හොඳයි අපේ නායකහරන් අවසරයි අපේ මහත්තුරුනි අද විශේෂයෙන්ම පෙන්නාදී සීල යෝ සීලවා සීලවන්තේසු දදාති දාන නේද? ඒ යම් කිසි කෙනෙක් සිල්වත්ව සිල්වතුන්ට දෙන දානේ තමයි මහත්ඵල මහානිසංස කියලා බුදුහාරෝ පැහැදිලිවම දේශනා කළේ. ඒ නිසා සිල්වත් බව දන් දීමට උනත් වගේම භාවනාවට උනත් හරීම අවශ්‍ය වෙනවා. මොකද දැන් අපි එච්චර ඕනේ පාසලට ගිහිල්ලා පන්තියට ගිහිල්ලා ඉවරලා අපි කියනවා ළමයින්ට නිශ්ශබ්ද වෙන්න. මොකද්ද? සීලය. අහුම්කම් දෙන්න. අහුම්කම් දෙන්න සමාධිය පාඩම කියලා දුන්නාට පස්සේ තේරුණාද ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා මේ හැමතැනකම තියෙනවා දැන් සීලය නැතුව සමාධියට යන්න බෑ සමාධියෙන් තොර කෙනෙකුට ප්‍රඥාව නැහැ අර මිලක්ක නම් වැද්දාගේ කතාවෙන් අපිට කියලා දෙනවනේ වැද්දෙක් හිටියා කැලේ මේ සතුන් මරාගෙන යන්නේ කියලා අන්න වැද්දා කියන්නේ මෙයා කැලේ සතුන් මරාගෙන ගිහිල්ලා එක දවසක් කිසිම සතෙක් කවුන්නේ කැලේ පන්තලක් තුන පන්තලට ගියා හරි බඩගිනි. මොකද කරන්නේ? මෙයා මේට ලොකු හාමුදුරුවෝ කෑම ටිකක් ගෙව දුන්නා. ඉල්ල කාලා බීලා ඉතින් මෙයා දැන් හිටියා. ඊට පස්සේ මෙයා පන්දලේ වැඩ කරගෙන දැන් ඉන්නකොට දවසක් මෙයා කො මම ආසයි මහාන වෙන්න කියලා. ලොකු හාමුදුරුවෝ ආගේ අම්මා තාත්තා ඉන්නවද? නෑ ඒ ඇත්ත මැරිලා ඉන්නේ. විවාහ වෙලාද? නෑ කො කිසිම සම්බන්ධයක් නෑ කො. ආයෙනම් ඒ කියන්නේ කිසිම සම්බන්ධයක් නැති අය මහාන කරනවා කියන එක නෙමෙයි. මහාන වෙනෝ නම් ඒ ඇත්තන්ගෙන් අවසර ගන්නවා. දැන් ඊට පස්සේ මෙයා ඉතින් ලොකු හාඳුරෝ මේ මූලික බණ දහම් කියලා දීලා මහාන කරා. මහාන කරාට පස්සේ ඉතින් කිව්ව ලොකු පොඩි හාඳුරනේ ඔබ වහන්සේට නිකන් මහාන වෙලා හොම ඉන්න බෑ. භාවනා කරන්න ඕනේ. දැන් වැඩි හිටු වෙලානේ මහානුනේ. ඉතින් ඊට පස්සේ කර්මස්ථාන කියලා දුන්න භාවනා කරා. දැන් මෙයා භාවනා කරන්න ගිහිල්ලා දැන් ඉතින් වාඩි වෙලා භාවනා කරනවා. කරගෙන මොකද ඉඳින්න වෙලාවක් යනකොට ඇස් දෙක අඩවන් කරගෙන නැත්නම් ඇස් දෙක වාගෙන මෙයා දැන් භාවනා කරනකොට මෙයාට පේන මුවේ කොළු උඩින් පයින්නවා වගේ. මෙයා හරිගස්සපු මලේක මුවා වැදිලා කෑ ගහනවා එහෙනම්. මෙයා දුවගෙන යනෝ පේනෝ. මුවා දිව එළිය දාගෙන ඉන්නෝ පේනෝ. මෙයා මේ මුවා මරනෝ පේනෝ. අංකට්ටු ගලවනෝ පේනෝ. මේ ඔක්කොම මේ මේ පේනෝ. මෙයා දුවල ගිහින් ලොකු හාඳුරන්න කිව්වා අනේ හාඳුර මට නම් ඒක නම් කරන්න බෑ කියලා. ඊට පස්සේ ලොකු හාඳුර කිව්වා මේ ගහන්න කිව්වා අනේ හාඳුර මං ගෙදර යනවා මට බෑ මේක කරන්න කියලා. ඊට පස්සේ කිව්වා උන්වහන්සේ ඊයේ රාත්‍රී මහා වැස්සක් වටනනේ මේ ගස් ඔක්කොම අතු කඩාගෙන වැටලා මේ පළාතේ ඉන්න බෑ මට තනියම. මේ අතු ටික එක තැනකට දාලා පොඩ්ඩක් අස් කරලා දෙන්නකෝ පන්සල ගෙදර යන්න ඉස්සෙල්ලා. ඉතින් මේ අස් කරා. අස් කරලා ඉතින් ආව ගිනි තියන්න කිව්වා. මේ තෙමිච්ච අතු, අමු අතු දැන් ගිනි තියන්න හරි අමාරුයි. මෙයා ගිනි තියන්න ගියා හරි අමාරුයි බැරි වුණා. ඉතින් ලොකාන්ට ඇවිල්ලා ගියා නේ ආදරෝ මට බෑනේ ගිනි තියාගන්න. ඊට පස්සේ ලොකා ආදරෝ ගියා. ගියාට පස්සේ මොකද කරන්නේ? මෙයා ගින්දර ගෙනියලා දැන්. දැන් ඉතින් ගිනි තියන්න ගේන ගින්දර ගේන ආපහු පන්දල ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ මෙයා ගියා නෑ ඉන්න ඉන්න පොඩ්ඩක් කියලා. ලොකු ආර මහ පොළොව දෙබෑ කරලා අවීචයෙන් ගත්තලු ගින්දර. අරගෙන ඉවර වෙලා මේ දරගොට්ට ගිනි තියන ගම මෙයාට පෙන්වලු මෙන්න මේ සිවුරත් අරලා ගෙදර ගියොත් මෙතෙන්ට තමයි යන්න වෙන්නේ ඒ නිසා මහන්සියල ඉගෙන ගන්න කියලා. මේ භාවනා කරන්න කියලා. එහෙම කියලාලු එයා රඳවගත්තේ. මේකෙන් කියලා දෙන පණිවිඩය තමයි නරක වැඩ කරපු ඇත්තන්ට චිත්ත සමාධියට යන්න බෑ. තේරුණාද? හරිම අමාරු මොන් සිල්වත්කම ඒකට අවශ්‍ය. ඒක තමයි සීලේ ආසන්න කාරණේ වශයෙන් විසුද්ධි මාර්ගෙ පෙන්නලා දෙන්නේ. සමාධියට තියෙන ආසන්න කාරණේ මොකද්ද? සීලය. සිල්වත්කම තියෙන එක්කෙනාටයි චිත්ත සමාධියට යන්න පුළුවන්. හිත හැදෙන්න ඕන පළවෙනියෙන් සමාධිගත කරන්නේ ඒ සමාධිගත කරන්න කරන එහෙම නැතුව කරන්න බෑ. ඒ නිසා තමයි පළවෙනියෙන් අපි ඕන කෙනෙකුට කියන්නේ සිල්වත් වෙන්න. දැන් පන්ති කාමරේ කතාවෙන් ඒක පැහැදිලිනේ. අමුතු සීලිය අව එකක් නැහැනේ. අපි කියන්නේ නිශ්ශබ්ද වෙන්න. ඒ කියන්නේ සිල්වත් වෙනවා කියන්නේ. පැහැදිලිද? ඒ නිසා යමක් අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ සිල්වත්කම තියෙනවා නම් පමණයි. ඒ නිසා තමයි සීලය මුලින් සීලය පතිත්තාය කියලා අපේ නායකාරු පෙන්වන්නේ ඒකයි. නැත්තම් සිල් රකින්න ඕනේ නැහැ. කෙනෙක් අහන්න පුළුවන් සිල් රකින්න නැතුව වැරද මේ නිවන් දකින්න කියලා. සිල් රකින්න ඕන අපේ හිත වික්ෂිප්ත නිසා. විවිධ අරමුණු කරා යන හින්දා. එක තැනකට ගන්න හරිම පහසුයි සිල්වත් එක්කලා. බැරිය කියන කතාව නෙවෙයි. ඒ ඒ නිසා තමයි සීලේ පදනම වෙන්නේ. සීලේ මුල වෙන්නේ. ඒකයි අපිට සීලය අවශ්‍ය වෙන්නේ සමාධියට. සීලය නැතුව සමාධියට යනවා කියන එක මහ පුදුම වැඩක්. ඒතර අනුපූර්ව ප්‍රතිපදාව සම්පූර්ණ වෙනස් වුණා වෙනවා. ඒක නිසා අපිට සිල්වත්කම හරිම අවශ්‍යයි. සිල්වත් නොවෙච්ච කෙනා භාවනා කරන්න ගියාම කොච්චර જાති වෙනවද හිතට? නේද? අවිතක්ක සංඨාන සූත්‍රය කියලා දෙන්නේ ඒකනේ. අබිනිග්ගහන පබ්බේ. මොකක්ද අබිනිග්ගහන පබ්බේ කියන්නේ? හිතට වැරදි අදහස් එනකොට මම මොන හේතුව නිසාවත් මගේ හිත වෙනස් කරන්නේ කියන දැඩි අදිස්ථානයේ ඉඳගෙන තමන් භාවනාව යෙදෙන්න කියලා නේද? විතක සංඨාන සූත්‍රය කියලා දෙනවනේ. ඒ නිසා තමයි අපිට විවිධ අරමුණු කරා මේ හිත යන හින්දා තමයි අපිට සීලය අවශ්‍ය වෙන්නේ. නැත්තම් සිල්වත්කමක් ඕනේ නැහැ භාවනාවට. මේ භාවනා කරන එක්කෙනාගේ සිත වික්ෂිප්ත වෙනවා. විවිධ අරමුණු කරා යනවා. ඒ නිසා තමයි අපිට සිල්වත්කම ඕනේ. සිල්වත්කමේ පිහිටියම එයාගේ හිත එක්තන් වුණාම හරි පහසුයි අරමුණට යොමු කරන්නේ. දැන් අර දඟලන ළමයි ටිකට නිශ්ශබ්ද වෙන්න කිව්වම ඒ දරුවෝ ඉබේම පාඩමට යොමු වෙනවා. නැත්තම් පාඩමට යොමු වෙන්නේ නේද? එහෙමයි. දැන් නිශ්ශබ්ද වෙන්න කියන එක ඉන්ද්‍රිය සංවරය ඇති කිරීම නේද අපේ? ඔව් ඒක තමයි සීලය කියන්නේ. අහුම්කම් දෙන්න කියන එක තමයි සමාධිය. ළමයි දඟලන්න එපා, ළමයි කෑ ගහන්න එපා, ළමයි උඩ පනින්න එපා. ඒ කියන එක සියල්ල එක වචනයෙන් කියන ළමයි නිහඬ නිශ්ශබ්ද වෙන්න, නිහඬ වෙන්න. නිහඬ වීම කියන්නේ වචනේ විතරක් නෙවෙයි. ඒක සීලය. ගතේ සංවරභාවය, වචනේ සංවරභාවය ඇති කරගෙන පාඩමට ඇහුම්කන් දෙන්න, සිත යොමු කරන්න, අවධානය යොමු කරන්න. එතකොට අර චංචල වෙච්චි වතුරක් තුල යමක් දකින්න බෑ. චංචල වෙන වතුරට යමක් දැම්මට ඒදී හරියට දකින්න බෑ. වික්ෂිප්ත වුණු සිතට පාඩමක් දුන්නට ධාරණය කරගන්න බෑ. ඒ නිසා වෙන්නේදී ඔබ වහන්සේ කියන්නේ මේ නිශ්ශබ්ද වෙන්න ළමයි පාඩමට ඇහුම්කන් දෙන්න. පින්වතුනි සාදු කියන්න සාදුකාරයක් දීලා නිශ්ශබ්ද වෙන්න. දැන් බණහන්න සූදානම් වෙන්නේ. දැන් පන්සිල් සමාදන්ගෙන සූදානම්. අපි හඳුනේ අද අපේ මේ ධර්ම සාකච්ඡාවට පින්බර දායකත්වයේ සපයනවා මහරගම කටුවාවල පදිංචි LKG ගුණවර්ධන මහත්මයා සහ අම්බිතා ගුණවර්ධන මහත්මිය දෙපළ වගේම කොට්ටාවේ පදිංචි නීතිඥ බන්දු ලියනගේ මහත්මයා සහ ඊවාලියනගේ මැතිණියත් මේ ධර්ම සාකච්ඡාවට පින්බර දායකත්වය සපයනවා. ඒ වගේම ජාති මහ පහණ්ඩම ලංකා බැංකුව එත් එක්කම සිංගර් ආයතනය අපිත් එක්ක පෝදාගමික වැඩසටහන ගෙනෙන්නට පූජා සදහම් වන්දනාවට පින්බර දායකත්වයේ සපයනවා. බද්රි සෞම්‍ය කුමාර සිටිනවා ඒ මහත්ම මහත්මිනුත් මේ ධම්සභා මණ්ඩපයට සම්බන්ධ කරගන්නට ඔවුන්ගේ දහම් ගැටලුවක් ඉදිරිපත් කිරීමට. ඔව් පාලේ මේ වෙලාවේ අපේ නීතිඥ පන්දුලිනගේ මහත්මයා ධම්සභා මණ්ඩපයට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න සෝදානම්. ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මේ විසක්පුර පළවස්සදා මේ ධර්ම සාකච්ඡාවේදී සීලය පිළිබඳ කරන සාකච්ඡාවේදී ශ්‍රවණය කිරීමේදී පන්සිල් පිළිබඳ මුලින් හැඳින්වීමේදී මට මේ දේශනා කරන දේ තුලින් නෙවෙයි පන්සිල් පිළිබඳ තියෙන යම් කිසි කාරණයක් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙනවා පන්සිල් වලදී විරමණය වේරමණී වශයෙන් පළවෙනි ශික්ෂාපද හතරෙම තිබෙන අතර පස්වෙනි ශික්ෂාපදයේ විරමණය නොවන සුරාමා සුරාමේරේ මජ්ජපමා දට්ටා වශයෙන් විරමණයක් නොවන දෙයක් තමයි එතන මම දකින්නේ. එතකොට ඒ ගැන මම කැමති මොකද්ද ඒකේ පැහැදිලි කිරීමක් ගාර කර ගැනීමට ඒකම මම කැමති දැනගන්න සීලය ආර්ය ශ්‍රැංග මාර්ගයේ ඒ සම්බන්ධ වෙනකොට සම්මා දිට්ඨිය සම්බන්ධ වෙලා සම්මා දිට්ඨියත් මේ සීලයත් අතර පැහැදිලි කිරීමක් අපිට කර දෙනවා නම් වඩා වැදගත් කියලා ගෞරවයෙන් ආචාර්යතුමා ළඟ தත්වතරතුරු බොහෝමයක් තිබෙනවා. ඒ නිසා අපි ආර්දනා කරනවා සීලේ කොටස් වෙනවා. මේ සීලය සමාදානය සහ සීලේ ආ මේ වෙන් කිරීම සහ වෙන්වීම, මිදීම සහ මිදවීම මේ කොටස් දෙක සීලය අපි හඳුනන දැන් පාණාතිපාත වේරමණ, සික්ඛාපදං සමාදිය, විරමණය සමාදිය. මේ කොටස් 90 එතුමා පෙන්වා දෙන්නේ ප්‍රශ්න කරන්නේ සුරාමේන මජ්ජපමා දත්තානා කියන එක මේ කොටස් දෙක. තියෙනවද ඇයි නැත්තේ කියලා අහනවා. ඔව් දැන් මේ දැන් අපි ආජීවට්ටමක සීලය ගත්තොත් ඒකට දාලා නැහැ සුරාමේරේ මෙච්ච පවා දත්තානා කියන එක. මොකද මේක කර්මපතයක් වෙන්නේ නැති ඒව අනිත් කර්ම හැදෙන්න ගිහිවිනියට නෙවෙයි ගිහියෝ සඳහා තියෙන සීලය තමයි විශේෂයෙන්ම මේ පංචශීලී පංචශීලය. ඒක ඉස්සරත් තිබෙන බුද්ධ කාලෙ පෙර තිබිච්ච සීලයක්. එතකොට මේ ඒක ගිහිය වශයෙන් කිය යුතුයි. නමුත් තවදුරටත් ඉහළට යනකොට අපි දස කුසල් වලට යනකොට ආජීවට්ටම සීලේ පැත්තට යනවා. එතෙන්දී අර සිල්පදේ අයින් කරලා තියෙන්නේ අයින් වෙනවා හේතුව ඒක මේ කර්මපතේකට අහු වෙන්නේ නැති නිසා ඒක මේ අනිත් සිල්පද වලින් මේ දකින්නකොට උසස් මට්ටමින් දකින්නකොට අරකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආචාර්යතුමනි සමා වෙන්න. එතුමා අපේ මඩේ හාමුදුරනේ ප්‍රශ්නක නෙමෙයි. දැන් කාමේසු මිච්ඡාචාර. විර්මණී සික්ඛාපදනක සමාදන් වෙනවා අනිත් අයටත් ඒක ඉවේ කරන්න එපා කියලා කියනවා. මේ කොටස් දෙක සීලේ බෙදෙන හැටි තමයි එතුමා ප්‍රශ්න කරන්නේ. සුරාමීරය මජ්ජපමා දත්තාන කියන එක එහෙම එකක් නැහැ කියලා එතුමා අපට කියනවා. එහෙම නැතුවද තියෙනවද තමන් කරන්නෙත් නැහැ අනුන්ට කරන්න අනුබල දෙන්නෙත් නැහැ එපා කියනවා සමාදන් වෙනවා අනික් කෙනාටත් පිළිටන්ට උපකාරයක් වෙනවා සීලය නෑ අපේ නායකයන් අවසරයි මේක ඊටාව පැහැදිලි අවවාද දැන් මේක පන්සිල් වල තියෙන්නේ ශික්ෂා පදනේ ශික්ෂණය සඳහා වූ පදේ හරිද වේර වෙන්වීම සහ වර්ධනය දැන් ප්‍රාණාතිවාතා ගත්තම සතුම් මැරීමෙන් වෙන් වෙන්නත් ඕන මෛත්‍රිය පුරුදු කරන්න සොරකමෙන් වෙන් වෙන්නත් ඕන දීම පුරුදු කරන්නත් ඕන. හරිද? බොරුවෙන් වළකින්නත් ඕන සත්‍යවාදීත්වය දිනු කරන්නත් ඕන. මනද මේ කාමයේ වර්ධව හැසිරීමෙන් වළකින්නත් ඕන සමගිය දිනු කරන්නත් ඕන. හරිද? එතකොට මේක තියෙන්නේ සුරාමේරේ මජ්ජපමා කියන එක එහෙම නෑ කියන එකට ඔබතුමා අහන්නේ නේද? එතකොට මේකෙන් අදහස් කරලා තියෙන්නේ මේක කාමේශු මිත්‍යාචාරා කියන එකේම වර්ධනීය අවස්ථාවක් වශයෙන් තමයි පංචශීලයේ පෙන්වන්නේ. හරිනේ? එතකොට මේක ප්‍රධාන වශයෙන් කැඩෙන්න පුළුවන් ශික්ෂාව වෙන්න පුළුවන් ක්‍රම තුනක් ධම්මික සූත්‍රයේ පෙන්වනවා. දැන් අපි ඔක්කොම දන්නේ මත්පැන් බීම බොන එකට උදව් කිරීමනේ. තුන්වෙනි ක්‍රමය මොකද්ද? තුන්වෙනුව මේ ශික්ෂාව ගන්න ක්‍රමය තමයි හරිද? වලක්වන්න නැතුව ඉදීම. කෙනෙක් මත්පැන් බොනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඒ විරුද්ධ නොවුනොත් අපිට ශික්ෂාව ගැනෙනවා. එතකොට ඒක ප්‍රධාන ප්‍රශ්න එකක්. හරිද? ධම්මික සූත්‍රයේ ඒක තියෙන්නේ සුත්ත නිපාතේ. ඊළඟට මේ මත්පැන් කෙනෙකුට දෙනකොට ප්‍රධාන ශික්ෂා දෙකක් කරනවා. පළවෙනි එක තමයි සුරාමේරය. දෙවෙනි එක මොකද්ද? පානාදිපාත බොමාරි. ඇයි පානාදිපාත කැදෙන්නේ? ඇයි අපි කෙනෙකුට මත්පැන් දෙන්නේ බීලා මැරෙන්න කියලාද? මත්තඹුවකන දීර්ඝායුෂ ලබන්නේ නෑනේ. වසබව දන්නවනේ. දන්නවනේ දැනදරනේ දෙන්නේ. පැහැදිලිද? එතකොට මේකේ තියෙන්නේ ආධ්‍යාත්මික තමන්ගේ ආධ්‍යාත්මික සැනසීම සඳහා මඟ පෙන්වීම. ඒකයි මේ මේ ශික්ෂාව පෙන්වලා තියෙන්නේ. මිනිස්යාගේ කායික සැනසීම, මානසික සැනසීම තමයි සුරාමේරයෙන් ගෙනල්ලා දෙන්නේ. දැන් ලෙඩෙක් වුණාම ලෙඩේ අවසාන වෙන්නේ මරණයෙන්. මරණයෙන් නෙගිනේ. ඒකයි මේ ගදපුතාන් තේරෙනවද මම කියන්නේ? පැහැදිලි? තමනා ගැටලුව තියෙන ආන්න පුළුවන්. ඒකයි මේ සුරාමේරේ කියන එකේ අදහස. සුරා දැන් අර තුනේ අතරම අනිත් හතරම තියෙනවා දෙපැත්තක්. මේක දෙපැත්තක් නැහැ කියන එක නෙමෙයි අදහස. මේකෙන් අදහස් කරලා තියෙන්නේ ස්වයං පාලනය. තමා තමා විසින්ම තමා පාලනය කර ගැනීම. මොකද සුරාමේරේ බොන්න ඕන වෙන්නේ තමාටයි. අර ඔබ අහස තීපත් කළා වගේ අපේ ආනන්දාමුදුරේ ශික්ෂාවක් හැදෙන ක්‍රමය නේද? පාණාතිපාතා වේරමණී කියන ශික්ෂාපදේ ගත්තාම පණ ඇති සතෙක් වෙන්නත් ඕන, ඇති බව දැනගන්නත් ඕන, නේද? මරන්නත් ඕන, මරන්න උපක්‍රමයක් යදන්නත් ඕන, ඒ උපක්‍රමයෙන් මැරෙන්නත් ඕන. එතකොට මේ අකුසලයේ පූර්ණේ වෙනවයි කියලා කියන්නේ. සුරාමීරයටත් එහෙමනේ. කොහොමද වෙනවද? දැන් සීලේ ප්‍රභේද තියනවානේ. සීලේ ගත්තාම ප්‍රභේද තියනවා. චාරිත්‍ර සීලය කියනවා, වාරිත්‍ර සීලය කියනවා. එතකොට දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විසින් නොකල යුතුයි කියාපු ඒවා තමයි මේ වාරිත්‍ර කියලා කියන්නේ වැලකීම. මේ පන්සලුත් මේ මේ මේ සිල් ඒ ගණයට ගැනෙන එක. බුදුහාමුදුරුවෝ මේ මේ මේවා මේවා නොකල යුතුයි කියලා ප්‍රකාශ කරපු දේවල් තමයි තථාගතයන යම් නකත්තබ්බන්ති පඤ්ඤත්තං තං වාරිත්තම් කියලා මේ සඳහන් වෙන්නේ ඒ එහි මූලිකම කාරණයක් තමයි මේ මේ පංචශීලයට අයත් වෙන මේ ශික්ෂාපද. එතකොට දැන් එහිදී දැන් ওই සාකච්ඡාවට බඳුන් වෙච්ච මේ කාර්යය දැන් අපිට සමාජය තුළ ජීවත් වීමේදී දැන් ප්‍රාණඝාතය කියන්නේ දැන් හැම කෙනෙකුගේම අයිතිවාසිකමක් අපිට ජීවත් වීමේ අයිතියක් අපේ හැම කෙනෙකුටම තියෙනවා. ඒ අයිතිය කාටවත් පැහැර ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පැහැර ගන්නවා නම් දැන් මේ අදාටියට කියනවා ඒක මානුෂික අයිතිවාසිකමක් නැති කිරීම. මානව අයිතිවාසිකමක් නැති කිරීම. එතකොට අර ඒ වගේ මේ පන්සිල් වල හැම එකම එහෙමයි. කාගේවත් ජීවිතයක් විනාශ කරන්න අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ. කවුරුවත් පරිකම්ප කරගප්පෝ පෝ දෙයක් බලෙන් අත්පත් කරගන්න අපි කාටවත් අයිතියක් නැහැ. හොඳින් ගත කරන පෞල් ජීවිතයක් විනාශ කරන්න කාටවත් අයිතියක් නැහැ. එතකොට බොරු කීම. එතකොට ඒක ඒ වගේ බොරු කියලා බොරු කීමෙන් කරන්නේ සමාජයක් රටක් මේ මේ පවුලක් විනාශ කිරීමනේ. එතකොට එහෙම කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. දැන් මෙතෙන්දී මේ අපිටම කරගන්න හතුරුකමක් නෙමේ සුරාමේරය කියලා කියන්නේ. තමා විසින්ම තමාටම සිද්ධ කරගන්න හානියක්. එතකොට ඒ හානිදායක අවස්ථාව පිළිබඳව තමයි එෙහිදී සඳහන් කරන්නේ. ඉතින් ඒ අනුව දැන් මම හිතන්නේ ඒකට අදාළ වෙන කරුණු පැහැදිලි කිරීම මම හිතන්නේ සිද්ධ වෙලා ඉවරයි. එහෙමයි සෞම්‍ය තම විනාඩි 3ක වෙන කෙටි කාලයක් තිබෙනවා. ඔබත් එක්ක ඉන්න අපේ මේ ධම්සභා මණ්ඩපේ ප්‍රශ්නයක් උමු කිරීම සඳහා මහත්මියක් සූදානම්යි. ඔව් අපේ මේ මහාචාර්යතුමන් චන්දන් ජයරත්න මහත්මයාගේ මූලිකත්වයෙන් ප්‍රාත්මක අපේ මෙත්සවිය සංවිධානයේ ජීජේ තිලකසිරි මහත්මයා ඉන්නවා. අහන්න ඔබතුමයි ප්‍රශ්න. අවසරයි හඳුනන්නේ. දැනට දැන් හැම වැඩකටයුත්තක් බෞද්ධාගම කටයුත්තක් ආරම්භ කරගන්නේ අපි දැන් සීලයක පිළිපදනවා. ඒක අපේ සංස්කෘතික අංගය. නමුත් දැන් මෑතකදී අපේ ආම්දුරු පුරුදු වෙලා තියෙනවා මේ පංචශීලයේ නොදී සමරාමඳුරු බණ කියන්නේ. මොකද ඒකේ ඒ යංගින සීලයක කියන්නේ මේක අපේ සංස්කෘතියේ තියෙන එක අංගයක්. ඇයි එහෙම වෙන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. සමාජීය ප්‍රශ්නයක් අපේ සාකච්ඡාව අවසන් කරන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්නත් ඔබ වහන්සේට ආරාධනා කරනවා. සාමාන්‍යයෙන් අපේ රටේ සම්ප්‍රදායක් කියලානේ බණ කියන සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදායයට බණ කියන හාමුදුරුවරු අනිවාර්යයෙන්ම පන්සිල් දීලා තමයි පන්සිල් පටන් ගන්න. දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන කාලීන ධර්මදේශනාය කියලා જાතියක්. ආ සමාජයට අලුතෙන් අලුතෙන් එකතු වෙච්ච එකක් අපි විතර ඇටියෙ. ඒකට ඒ අය තමයි ওই පන්සිල් දීමකින් තොරව දැන් මේ මේ වට මේ මේ අපි සාමාන්‍ය භාවිතා කරනවානේ මේ අල්ලත්තක් අපේ විජිනිපතක් පාවිච්චි කරනවානේ. එතකොට ඒක තියාගෙන තමයි අපි ඒවත් කියන්නේ තමයි. සමහරව දෙවියන්ට පින් දීම ආදී කරන්නේත් නැහැ. සමා සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදාය තියෙනවා ගාතාවක් කියලා ඒ ගාතාව මුල් කරගෙන තමයි බණ කියන්නේ. සමහරව ඒව කියන්නේත් නැහැ. ඔය දැන් අලුතෙන් ඇති වෙලා තියෙන යම් යම් ප්‍රවණතාවයන්. නම මේ අපි විශ්වාස කරන විදිහට නම් පන්සිල් දීලා දේවතා ආරාධනාව කරලා নমස්කාරය කියලා ඔය අපි සාමාන්‍යයෙන් මේ රටේ බණ කියන සාම්ප්‍රදායික පිළිවෙල ඒක තමයි. දැන් ඕවා මේ අලුතෙන් ඇතිවෙච්ච ක්‍රමවේද ඒවා එච්චර අපි ගණන් ගත යුතු වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ අපේ හාමුදුරනේ කවුද හරි නොව කුමක්ද හරි කියා කටයුතු කිරීම. මට මේ හාමුදුරේ පුණ්‍ය අනුමೋದනාවක් කරමු. මේ ධර්ම සාකච්ඡාවට දායකත්වයේ සැපිය හැමදෙනා වෙනුවෙන්ම. හොඳයි අද විශේෂයෙන්ම වැඩම කොට වදාලා අපේ රාජකීය පඬිත බෙල්ලන්විල විහාරස්ථානයේ ඒ වගේම හැවුලොට්ටව මේ විහාරස්ථාන ආදී විහාරස්ථාන කීපයකදීම අපිට නිතර මුණ ගැහෙන අපේ නායක ආන්දරන් වහන්සේටත් මහාචාර්යතුමා අපේ කාරකා විද්‍යාව පිළිබඳ චන්ද්‍ර ජයරත්න මැතිතුමා ඇතුළු හැමටත් අද දායකත්වයේ දරන පින්වත්තුන් සෑම දෙනාටමත් විශේෂයෙන් ගුවන් විදුලියෙන් ජාතික ගුවන් විදුලියේ කටයුතු සංවිධානය කරන අපේ ඉහළගම් මැතිතුමා ඇතුළු අද මෙතෙන්ට පැමිණෙන්නට යෙදුන සෞම්‍ය කුමාර මහත්මයාත් උපාලි මාරසිංහ මහත්මයා ඒ වගේම අනිකුත් අපේ පින්නතුන් අය සංවිධානය කරන අනිකුත් හැමදෙනාටමත් විශේෂයෙන් වාලුකාරාම විහාරස්ථානයේ ආධිපතිත්වයේ දරන සර්වඥ විසරද අපේ නායක ආඳුරන්ට සිල් සමාදන් වුණු පිහෙවස් සමාදන් වුණු හැමදෙනාටමත් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද. දුලස් පොයේද බැිනම් වෙසක් පොයේටවත් ඇවිල්ලා සීල සමාදානයේ දීලා පංච සීලයේ අෂ්ටාංග සීලයටපත් කරගන්න, අෂ්ටාංග සීලයේ ගිහි දස සීලයේ දක්වා වර්ධනය කරගන්න, හිතුනහම ගිහිල්ලා පැවිදි වෙන්න, පහසුයි නිවයි යන්න පැවිදි වුණාම ඒ නිසා බර අඩු කරගෙන සැහැල්ලුවෙන් නිවයි යන්න මඟ හදාගන්න පෙරහුරුවකට ඇවිල්ලා පංච සීලයෙන් පුරුදු වෙලා අට සීලයේ සමාදන් වෙලා එය දස සීලයේ ප්‍රතිවික්ෂාව වඩා වර්ධනය කරමින් නිවන් පසක් කරන්නට එන්න පෙළගැසින්න අපි

ප්‍රතිවික්ෂා වඩමු අනුන්ට මෛත්‍රී කරමු තමන්ට මෛත්‍රී කරගෙන තමන් යහපත් වෙලා අනුන්ටත් යහපත් වෙමු කුසලයේ අනු තමාටත් අනුන්ටත් යහපත් වන ක්‍රියාව නම් කුසලයේ නිවන් පසක් කරන්නට මඟ පාදාවි කුසල් වඩන්න එන්න මේ උතුම් පින්කමේ කොටස් කරු විකුණා වූ සෑම දිනාටම නිවන මඟක් වේවායික ප්‍රාර්ථනාවත් එක්ක අපි කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සමුගෙන යන්නටයි සූදානම ඊට මත්තෙන් ධර්ම සම්කච්ඡාවට දායකත්වයේ සබු මහර්ගම කඩුවාවල පදිංචි LKG ගුණවර්ධන මහත්මයා මහත්මිය වගේම කොට්ටාවේ හදේචි නීතිඥ බන්දුල් ලියනගේ මහතා එම මහත්මිය පරිස්කාර පූජාවට එක්කෙන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙනමටම ආචාර්ය අපේ චන්දන ජයරත්න මහත්මයාටත් ගෞරවනීය ස්තුතිය ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සියලු දෙනාටම යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුබ විසක්ති මඟුලක් වේවායි කියන ප්‍රාර්ථනාව අපි සමුගන්නවා දෙව්බඹුසේනා අහස් පියන් වැද සාදු සාදු නාද ජී මහරෝ නැද විසුර දහම් අද නිවයි ලොබව විසක් මංගල්‍යයක් වේවා මේ පැතුම චාටේ මහා පාන්තිම ලංකාවෙන්